ඊළඟට තා ප්‍රශ්න තියෙද බුද්ධි මහත්තයා එහෙම එහෙමයි ස්වාමීන් වහන්ස ප්‍රශ්න ගොඩක්ම තියෙනවා පින්වත් ස්වාමින් වහන්ස භව තුනකට සම්බන්ධ කරන සම්බන්ධව කරන පටිච්ච සමුප්පාදය සහ වර්තමාන මොහොත තුල පටිච්ච සමුප්පාදය අතර වෙනස පැහැදිලි කර දෙන සේක්වා වෙනසක් කියලා ඉතින් මෙහෙමයි දැන් භව තුනකට අදාළ පටිච්චසමුප්පාදය පිළිබඳව පැහැදිලි කරන්නේ සමස්තාර්ථය. ඒ කියන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා අවිද්‍යාව කොහොමද අවිද්‍යාව නිසා මේ සංස්කාරයන් හටගන්නේ සංස්කාරයන් නිසා විඥානය හටගන්නේ. එතකොට මේකෙදි අවිද්‍යාව මුලින් දැක්වයි කියලා සියල්ලේ මූලය අවිද්‍යාව කියලා නෙමෙයි එතන දක්වන්නේ. මේක හැමතිස්සෙම භව චක්‍රයක් සංසාර චක්‍රයක්. ඒ චක්‍රය චක්‍රය කියන්නේ ඒකට මුලක් නැහැ. ඒක ඕන තැනකින් පටන් ගන්න පුළුවන්. නමුත් මේක කොතනකින් හරි පටන් ගන්නවනේ පටන් ගන්නකොට ප්‍රධාන සාධකයකින් පටන් අරන් තියෙනවා අවිද්‍යාව මූලික කොටගෙන. එතකොට චතුරාර්ය සත්‍ය කතාවේදී තණ්හාව මූලික කොටගෙන ඒ කාරණේ දක්වනවා. ඒ විදිහට එක් එක් තැන්වල එක එක කාරණා පාදක කොටගෙන පටිච්චසම්පාදය ගැන කතා කරලා තියෙනවා. ඉතින් මේ අවිජ්ජාපච්චය සංඛාරා කියන එක ගොඩක් මහ ජනතාව අතර ප්‍රකට වෙන්නේ මේක භව තුනක් සම්බන්ධ කරලා ධම්වලක පුරුක් තුනක් වගේ මේ සංසාර ප්‍රවෘත්තිය සිද්ධ වෙන හැටි භවෙන් භවයට මේ ක්‍රියාවලිය සිදු වෙන හැටි දක්වලා තියෙන නිසා. ඉතින් අපිට එක් මොහොතක් තුල පටිච්ච සමුප්පාදයත් ඒ ආකාරයකින් හඳුනා ගන්නට පුළුවන්. දැන් අර ගිය සතියේත් ඇහිවර කුසල මූල පටිච්ච සම්පාදේ කියලා. ඒතර කුසල මූල පටිච්ච සම්පාදේ කියනකොට දැන් කුසල් සිතක් හට ගන්නකොට අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන්ගෙන් තමයි කුසල් සිත හටගන්නේ. කුසල ජවනේ. එතකොට මේ කුසල් සිත ඒ විදිහෙන් ජනිත වෙන්නට පාදක වෙන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ නිසා ඒ කුසල් සිත විතරක් ගත්තාම ඒ කුසල් සිත ජනිත වෙලා තියෙන කුසල මූලිකව. එතකොට කෙනෙක් මේක පැහැදිලි කරන්නට පුළුවන් ධර්මයේත් එහෙම පැහැදිලි කරපු තැන තියෙනවා කුසල මූලික හැබැයි කුසල මූලික වුණාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ කුසල මූලිකව මේ කුසල්සිත හටගන්න වෙලාවෙත් ඒතනත්තාගේ අනුසය ධර්ම යට තියෙනවා. අවිජ්ජා අනුසය තියෙනවා. එතකොට ඒ අවිජ්ජා අනුසය තියෙන නිසා තමයි මේ කුසලය විතරක් කුසල්සිත විතරක් ගත්තොත් ඒ කුසල්සිත පටිච්ච සමුප්පන්න වශයෙන් කුසල මූලිකව තමයි උත්පාදනය වෙලා තියෙන්නේ. හැබැයි කුසල මූලිකව ඒක උත්පාදනය වුණාට ඒකේ යට ආශ්‍රව ධර්ම හැටියට තියෙන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. මේවා තියෙන නිසා තමයි ඒක කුසලයක් හැටියට විපාක එහෙම නැතුව යට අවිජ්ජාශ්‍රවේ නැති වුණොත් එහෙම අවිජ්ජාශ්‍රවේ සම්පූර්ණයෙන් අහෝස වුණාම අපි හඳුන්වන්නේ රහතන් වහන්සේ හැටියට. ඒතකොට රහතන් වහන්සේට අර කුසල මූලිකව අලෝභ අද්වේෂ අමෝහයන් මුල් කොටගෙන ඇති වෙන කුසල ජවනය උන්වහන්සේට කුසල කියලා හඳුන්වන්නේ නැහැ. ඒක ක්‍රියාසිතක් හැටියටයි හඳුන්වන්නේ. ඇයි අර අවිජ්ජා ආශ්‍රවය නැති නිසා. ඒ නිසා අපිට එක්ෂණයක් ගත්තාම වර්තමාන මොහොත ගත්තාම අකුසල මූලිකව දේවල් හට ගන්න හැටි කුසල මූලිකව දේවල් හට ගන්න හැටි පැහැදිලි කර ගන්න පුළුවන් මේ මොහොත මේ මොහොතේ හට ගන්න සිත වෙන් කරලා ගත්තොත් කුසල මූලික පටිච්ච සම්පාදේ අකුසල මූලික පටිච්ච සම්පාදේ කියලා දෙකකට බෙදන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුසල මූලික සිතත් අකුසල මූලික සිතත් අනාගත විපාක ඇති කරන්නේ අවිද්‍යාව කියන මූලය තියෙන නිසායි. අවිද්‍යා මූලය නැති වෙච්ච ගමන් රහතන් වහන්සේට කුසල මූලිකව ඉපදිච්චත් සාංශාරිකව අකුසල මූලිකව ඉපදිච්චත් ඒ මොකක්වත් ආයේ මතු විපාක දෙන්නේ නැහැ. විපාක ඇති කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා කුසල හෝ අකුසල කියන කතාව එන්නෙම අවිද්‍යාව මූලික කොට. ඒ නිසා භව තුනක් දක්වන පටිච්චසම්පාදයේදී අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා මේ කාරණේ දක්වනවා. අවිද්‍යාව හේතු කොටගෙන සංස්කාර. සංස්කාර කියන්නේ පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාපි සංඛාර. අපුඤ්ඤාපි සංඛාර කිව්වේ අකුසල්, පුඤ්ඤාපි සංඛාර සහ ආනෙන්ජාපි සංඛාර කිව්වේ කුසල්. ඒතර කුසල අකුසල් දෙකම සසරේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රතිසන්දි විඥානයක් ජනිත කරන්න. එතකොට සංකාරපච්චය විඥානන. එතකොට ප්‍රතිසන්දි විඥානයක් ජනිත කරන්න සමත් වෙන්නෙම අවිද්‍යාව පාදක කොටගෙන. ඉතින් ඒ නිසා අපිට මේ මොහොතේ පටිච්චසමුපාදයේ යම් කරුණක් සම්බන්ධව විස්තර කරනකොට ඒක කුසල මූලිකව අකුසල මූලිකව ක්‍රියා මූලිකව විග්‍රහ කර ගන්නට පුළුවන්. හැබැයි සමස්තය ගත්තන් පස්සේ කුසල අකුසල දෙපැත්තම ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාව පාදක කොටගෙන. ඒ නිසා තමයි මේ භව තුනක සම්බන්ධය දක්වන තැන අවිද්‍යාව මූලික කොටගෙන දේශනා කරලා තියෙන්නේ.